දෛ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. වෙන විශේෂයක් තියෙනවා නම් අවස්ථාව ලැබෙන පරිදි සභාවට ඉදිරිපත් කරන්න කියන කරුණාව මෛත්‍රියෙන් ආර්දනා පූර්වකව. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ වගේම අද උදේත් භාවනා කරන්න වාඩි වුණා. වේලාව 9:30 පහු වෙලා තිබුණා. වාඩි වෙලා බුදුන් වැන්දා. හිත නිකම්ම වගේ සමාධියට ගියා. සමාධි ආලෝකයත් සමග හිත ආයෙත් අහසේ පාවෙනවා දැක්කා. කළුවර තැන්වලට යනවා. ආයෙමත් ආලෝකයට එනවා. හොඳින් බලාන් උන්නා. උගුරකට වේලිලා තිබුණා. අපහසු ගතියක් දැනෙනකොට හයියෙන් හුස්ම ගත්තා. තවමත් හිත පාවෙනවා දැක්කා. ආයෙමත් හයියෙන් හුස්මක් ගත්තා. අපහසු ගතිය නිසා හිතට මුකවත් උනේ නැහැ. අගේට පාවෙනවා දැක්කා. දැන් ගොඩක් වෙලා බලපු නිසා නීරස ගතියක්ද දැනුණා. කකුල් දෙක රිදුනා, අත් දෙක හිරිවැටිලා තිබුණා. කකුල් මාරු කරන්න හිතුණා. මං තනියම ඉන්නවා වගේ දැනුණා. කිසිම සද්දයක් තිබුණේ නැති නිසා S2 ඇරියා. වෙලාව 11ට කිට්ටු වෙලා තිබුණා. මගේ භාවනා මාර්ගය හරිද? කරුණාවෙන් පහදා දෙන්න දීර්ඝායුෂ වේවා. ඒ නිසා මේ භාවනාවේදී මේ ලැබිච්ච අත්දැකීම් ටික මේ වැඩමුළුවේදී ලැබිච්ච උපදේශා තමන් කරන ලද ප්‍රයත්න නිසා නම් එහෙට යනකොට කරුණා කළා තියලා යන්න ඕනේ ටික. මෙහෙන් අබ්බෙච්ච කැමතිද දන්නේ අපි දීලා ඉගෙනගත්ත භාවනා කරලා හම් වෙච්ච ඒවා නිසා ඒව අපිට බාර දීලා යන්න ඕනේ යනකොට. එච්චරයි කියන්න තියෙන්නේ. ඒ වගේ හරි වැරදි බලන්න මම දන්නේ නැහැ. කොහොම හරි මේකේ හොඳ කැලී ටිකක් තියෙනවා වගේ ඒ ටික තියලා යන්න යනකොට පුළුවන් නම්. මේ මෙහෙදි හම්බෙච්ච ටික මෙහෙ තියලා යන්න කියන එක විතරයි කියන්නේ. කියනකොට තිබුණා තිබුණා නම් ඉතින් අයිතිවාසිකම තියෙන තමන් අතේ. එහෙම නොතිබුණා නම් ඒ මෙහෙදි ලැබිච්ච ටික නම් මෙහෙ තියලා යන එක විතරයි කරන්නේ. ඒ කෙනාට ඒක කලින් තිබුණ එකක්ද මේ එහෙම නැත්නම් මෙහෙදි ලැබිච්ච එකක්ද කියලා මම කැමතියි දැනගන්න. මේ ලැබිච්ච අත්දැකීම් වැඩමුළුවේදී ලැබිච්ච ප්‍රයත්න ප්‍රතිඵලයක්ද නැත්නම් කලින් තිබුණ එකක නැවත නැවත ස්ථාවර වීමක්ද කියලා කැමතියි දැනගන්න. එහෙම කැමති නැත්නම් ඉතින් මේ මම කලින් කිව්ව එක තමයි කියන්නේ. ගාත්තර ස්වාමින් වහන්සේ මෙහෙදි ලැබිච්ච එකක් ආ එහෙනම් තියලා යන්න වෙනවා. එහෙනම් ඔෆිස් එකට යනකොට පොලිතින් එක දාලා සීල් කරලා තියලා යන්න වෙනවා. ඒ නිසා මේ හරි වැරදි බැලිල්ල පස්සේ අපි කරනවා මේ මේදී ලැබිච්ච එකක් නම් තියලා යන්න කියන එක විතරයි කියන්නේ. කලින් තිබුණා නම් ඉතින් අයිතිවාසිකම් අපිට කියන්න බෑ නැත්තම් ඒ ටික ඔක්කොම අද ඉඳලා තියෙන ඒවා කොහොම යනකොට අර ගන්නවා. ආයෙ ගන්න බැරි වෙයිද නැහැ. ආයෙමත් එතෙන්ට යන්න පුළුවන් වෙයිද නැත්නම් අපිට යන්න දීලා යන්න කැමති වෙයිද ඒ බුරු පන්සිවාංශර ගියාම කියනවා ওই ලැබිච්ච අත්දැකීම් ටික යනකොට දීලා යන්නයි කියලා කියනවා එක එක්කවත් දීලා යන්නේ නැති ඒ chance කියනවා කොහොම කරුවක්වත් උන් හරිම මේ ආත්මාර්ථකාමී හරිම මේ කුණු જાතියක් එක එක්කත් අත්දැකීම දීලා යන්නේ අරගෙන අනේක යන්නේ කියලා යනවා ඒ නිසා කලින් තිබුණ එකක් නම් මං ඉල්ලන්නේ නැත්තම් තියලා යන්න ඕනේ කියලා පුළුවන් තරම් ආයසරයක් ඒ අත්දැකීම නැවත නැවත ලබා ගන්නකොට අන්තිම අහන ප්‍රශ්නේ අහන්න වෙන්නේ නැහැ. මම යන්නේ ඉස්සරහටද පස්සටද මොකද්ද මේ වෙන්නේ කියන කහන්න වෙන්නේ මේක නැවත නැවත ඇති කරගන්න ඕනේ. ඒක වගකීමක්. ඒක ඇත්තටම කියනවා භාවනා නොකරපු කෙනාට වැඩි වගකීමක් තියෙනවා භාවනා කරපු කෙනාට මේ අත්දැකීම තියෙනවායි කියලා කියන්නේ පින තියෙනවා. මේක නැවත නැවත මතුවෙන්නේ නැත්තම් තමන්ගේ මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුනෙන් අනුග්‍රහ වෙලා නැහැ. ඉතින් ඒක පුළුවන් තරම් අනුග්‍රහ කරන්න. එතකොට මේක නැවත නැවත එනවනම් සැක දුරු වීම තමයි Tamanට හම්බෙන වහාම ලැබෙන වාසිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ එක සක්මන් භාවනාවේදී දෙපය මාරුවන විට අත් දෙකද ඒ සමගම චලනය වේ. කය පුරාම චලනය සිදුවන බවද පෙනේ. බාහිර ශබ්ද කනට ඇසේ. නාසයටද නොයෙක් ගඳ සුවඳ දැනේ. පයට සැප දුක් සහිත විඳීම් දැනේ. මේ සියල්ල තුල ඇලීම් ගැටීම් දෙක අඩංගුව ඇත. ඒ සියලු සිතුවිලි දෙස මධ්‍යස්තව බලමින් සක්මන් කළෙමි. මම යයි සිතන කිසිවෙකුගේ වසඟයට පත් කළ නොහැකි මේ සිතේ මායාකාරී ස්වභාවය පමණක් දකිමි. දෙක ආනාපාන සතිය ආරම්භ කළ විට ඊතා ඉක්මනින් ආස්වාස ප්‍රස්වාසයේ දකිමි. එයද ඉක්මනින් කෙටි වී සියුම් වී යයි. අරමුණ තුලම පිහිටමින් බලා සිටීමේ නැවත නැවතත් ඒ ක්‍රියාදාමයම සිදුවේ. මේ ස්වභාවයෙන් එහාට ගතයුතු ක්‍රියාමාර්ගයක් මට නොතේරේ. ඔබ වහන්සේ කාරුණිකව මෙය පැහැදිලි කර දෙන සේක්වා. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා. හොඳටම භාවනා වෙනකොට තේනවා මේ සක්මනට මම යවෝනේ නැහැ. සක්මන සක්මන විසින් වෙනකොට 100ට 100ක්ම අංග සම්පූර්ණ සිද්ධ වෙන මේ මම ආයකොට රිංගලා ඕකේ මුලැමැදාක බලණ්ඩයි මෙනෙහි කරණ්ඩයි වම දකුණ කියන්නේ යනතාක් සක්මන පටන් අරගෙනත් නැහැ. නිසා ඒක මුලින් සකස් කරලා දෙන්න ඕනේ. දීලා සම්පූර්ණ සක්මන්ට වෙනකොට පේනවා මගේ ඇඟිලි ගැහිමකින් ඇඟිලි ගැහමක් තියෙන තාක්කල් භාවනා සම්පූර්ණ නැහැ. මගේ ඇඟිලි ගැහිමකින් තොරව යනකොට 100ට 100ක්ම වැඩෙත් වෙනවා. තමන්ට තේරෙනවා මේ කටයුත්තෙන් ඈත් වෙලා බලන්න පුළුවන්. ආශ්‍රද ප්‍රසාසෙත් කිසිම දායකයෙක්ගේ යෝගාවචරකේ දායකත්වයක් අවශ්‍යම නැහැ. ඉතින් ඒ ටික හුරු කරගන්නයි අපි මේ වැඩමුළු පවත්වන්නේ. හුස්මට අනායාතින් වෙන්න අරින්නේ. හුස්මට නිදල්ලේ වැටෙන්න අරින්න ඒකවත් බෑ. ආ භාවනා කරන කටිට ඒකවත් බෑ. ඔය කරලා කරලා කරලා කවදාරි ආපු දවසේ තේනවා එදාට තමයි මේකට ආනාපාන සතිය කියන්න පුළුවන්. එතකට වෙනකන් නයි පිඹිනා වගේ ඉතින් හුස්ම ගන්නවා ඉතිකයක් කුමයි බඩේකයක් කුමයි මොකද ආයාස කරන වැඩි නිසා. ඒ නිසා අපිට මොනවාවත් කරන්න බෑ. කෙරෙන්න දීලා බලන්න බෑ. ඒක නිසා සක්මණේදී හෝ පරියන්කේදී අනායාසයෙන් වෙන තැනට එනකන් භාවනා පටන් අරගෙනවත් නැහැ. විශේෂයෙන් විපස්සනා පටන් ගන්නෑ. ඒ පටන් ගන්නතර පස්සේ තේරෙයි ඒකට කිසි කෙනෙකුගේ දායකත්වයක් ඕනේ නැහැ. හුස්ම ගන්න අනිච්ඡානුක පේශින් මාර්ගයේ 100%ක්ම සිද්ධ වෙනවා. ඒකට තමයි මේ ඉච්ඡානුක ක්‍රමයට අපි හුස්ම ගන්න හදාන්නේ. සක්මන් කරනකොටත් සක්මන්ට හුරු වුණාට පස්සේ සියල්ලම සිද්ධ වෙන්නේ ස්වයන් සිද්ධව ඉදිදැල්ලේ. මේ කියන අනායාසයෙන්. එතකොට තේරෙනවා පොළොවයි ඇඟයි ඒ දෙයට දන්නව කරන්න ඕනේ වැඩි. මට තියෙන පැත්තකටලා නිරීක්ෂකෙක් දුරස්ත නිරීක්ෂකගේ தත්තරපත් වෙන එකයි මේක ගොඩාක් කල් ගන්න වැඩක්. ওই පළවෙනි සැරියෝක දැක්කට පුළුවන් වගේ පෙන්ුණාට සම්පූර්ණයෙන්ම වෙන්න දුන්නොත් තමන්න තේරෙනවා අපි කවදාකවත් සබහ ධර්මත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. වැඩක් කරාට චේතනාපූර්වක හෝ නැතුව ඒ වැඩේ සම්පූර්ණ ලයක් තියෙනවා සම්පූර්ණ సౌందර්යයක් තියෙනවා සම්පූර්ණ පදමක් තියෙනවා එතෙන් ආවට පස්සේ භාවනා කරන මමයා නැහැ හැබැයි ආනිසංස සියල්ලම තියෙනවා ඊ타ත්ම සාන්තයි ඊ타ත්ම ආයත්‍යයක් නැහැ අසහනයක් නැහැ ඉතින් ඒක හුරු කරගන්න එක තමයි ඊගාවට කරන්න තියෙන හැබැයි මේක තටමලා ඉක්මන් කළා කරන්න බෑ නිසිනින්ද ඒකට එන්න ඇරලා ඒ සිදුවෙන දෙයට බාධා නොකර ඊගාට මම මොකද්ද කරන්න කියන ප්‍රශ්නයක් අහන්න නැතුව සැක නොකර ඒකට සිද්ධි වෙන්න ආරිනවා. ඒක වශී කර ගන්න ඕනේ. ඒක ජප කරන්න ඕනේ. නැවත නැවත ජප කරනකොට මේකේ භාවිත මනසක් බහුලීගත මනසක් එනවා. ඒ නිසා මෙතෙන් එනකන් පොඩි ක්‍රමසහවිදි පාවිච්චි කරන්න. ආවට පස්සේ සම්පූර්ණ වෙලාවක් දෙන්න ඇති වෙන්න ඒ ඒ දේට නිදැල්ලේ අනායාසයෙන් වෙන්න ඒක සඳහා අනුග්‍රහ කරන එක තමයි Tamanට කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට මුල් දිනවල වම දකුණ ලෙසත් පාදවල වැලි ගැටෙන ආකාරයත් මෙනෙහි කළෙමි. එහි දෙස ටික වේලාවක් බලා සිටීමේදී කලක් කලින් ඇසුණු ශබ්දවල තියුණු බව අඩුවීමක් දැනුනි. වෙනදා අසල සිටින අය වෙන්වෙන්ව අඳුනාගත හැකිවත් දැන් ඔවුන්ව පෙනෙන්නේ ඡායාවල් මෙන් මෙන් පමණි. වම දකුණ හා වැලිවල পায় ගැටෙන ආකාරය අරමුණු නොවේ. රොබෝ කෙනෙක් ඇවිදිනවා මෙන් පෙනේ. එසේම පර්යංක භාවනාවේදීද පෙර දැනුණු තියුණු වේදනාව නැති වී යන ආකාරය පෙනුනි. සිතට සහනයක් දැනුනි. ඉන්පසු ආස්වාසය හෝ ප්‍රස්වාසයේද නොපෙනුනි. සිතුවිලි පැමිණුණද ඒවා දිගේ සිත නොයයි. ඒවා ඇතිවන සැනින් නැති වී යයි. වේදනාව පැමිණියද ඒවා දරාගත හැකිය. ශබ්දවල තියුණු බවද අඩු වී ඇත. වෙනදා විනාඩි 30ක් පමණ පර්යංකේ සිටි අතර දැන්නේ විනාඩි 45ක් දක්වා වැඩි වී ඇත. සිතට එන සිතුවිලි වලින් දුකක් හෝ සතුටක් ඇති නොවේ. ස්වාමින් වහන්සේ මා භාවනාව සිදු කර ඇති ආකාරය නිවැරදිද? අඩුපාඩු තිබේද? ඉදිරියටත් භාවනාව සිදු කරගෙන යාමට උපදෙස් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් මේක ඉදිරිපත් කරපු හැම එකේම තියෙන මේ ස්වභාවය තමයි තියෙන්නේ. මෙවැනි தත්ත අපි ළඟ ඇතුලේ තියෙනවා. ඒකට පසුබිම සකස් වුණාට පස්සේ දේවල් මේ විදිහට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට තියෙන්නේ මේක හොඳට දැන් පట్టල කරගන්න ඕනේ. මේක පරියන්කේදී තිබුණ එක සක්මනීදිත් ගන්න ඕනේ. සක්මනී ගන්නට එදිනදා වැඩවලදීත් ගන්න ඕනේ. භාවනා මධ්‍යස්ථානයේ එදිනදා වැඩ වගේ ගෙදර ගියාට පස්සේ එදිනදා වැඩ උරත් ගන්නවා. ඒකට තේරෙන පටන් ගන්නවා. මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක්. හැම වෙලාවෙම භාවනා කරන වෙලාවක් මිස මේ දවසකට පැයක් භාවනා කරනවා කියන විහිළුව දැන් නැතුව යනවා. ඕන තැනක ඕන වෙලාවක මොන ඉරියව්වේ හිටියත් මේ தত্ত্বය ওই කියන ඔය විස්්‍රාම වෙච්ච අවස්ථාව, විවේක වෙච්ච අවස්ථාව, උදේකලා වෙච්ච අවස්ථාවේ හිතේ කොනක හරි තියෙනවා. කවදාවත් ඕක නැති වෙන්නේ. අම්මා මලත් ඉසගෙඩිය ගෙට ගිනි ගත්තත් තමන්ගේම දරුවා තමන්ගේම අද්දේ කොට මැරලා ගියත් ඔය විවේකයට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒක දන්නේ නැත්නම් අපි අරවට අඬහව ගන්නවා. ඒ අද්දේ කුසලා කියනවා හත් දෙයියනේ මට මොකද වුනේ කියලා පපුවේලා පැහැර පැහැර අඬනවා. නමුත් ඔක්කොම කලබල තීදිත් බලන විවේකී තියනවද කියලා? පැත්තකටලා තියෙනවා. එතකොට පේනවා මේ හිත මහා සාධාරණ හිතක්. අධිරාජ්‍යවාදී වගේ දන්නේ කාට ඔක්කොම තියෙනවා නැති කාට මොකක්වත් නැහැ. අපි මෙතෙන්දි කරන්නේ මේ කොච්චර කලබල වුණත් නැතත් ওই විවේක මනස හුදිකලාව විස්රාමය මිනිස්යාගේ ජම්ම අයිතිවාසිකම. දන්නේ නැති කෙනා තමයි බාහිර කරදර නිසා ඉසాత බැඳගෙන අඬන්නේ. භාවනා කරපෙන්න ටිකක් අඬනවා. පස්සේ තේනවා මේක නිකන් විහිළුවක් වගේ කියලා. ඇඬුවට වැඩක් නැහැ. මොකද දන්නවා මේ අඬද්දිත් අර හුස්ම තියෙනවා. අර විවේකයේ තියෙනවා. ඒකට ටිකක් පස්ස වෙලා hina වෙන්න හිතනවා ඇද්දක පිහකට. අර ලෝකේ අනම්මනම් කරන නිසා ඉතින් අඬන විදියටම ඉන්නවා. එහෙම නැත්නම් අඬන්න දෙයක් නැහැ. අඬන්න තියෙන්නේ මෙතෙක් කල් ගත කරපු කඩප්පුලි ජීවිතය ගැන හිතලා විතරයි. මෙතෙක් කල් මොනවද කෑවේ මොනවද කරේ මේ එක එකන පරයාගෙන ජය ගන්න තරඟ කර කර යනවට වැඩිය මේ විවේකයට අගේ කරා නම් විවේකෙ තිබිච්ච එකක්. ඒක නිසා බලන්න ඕනේ කලබලයක් වෙනකොට කොටිම්ම කියනවා මරණ චිත්තක්ෂණේවත් ඕක අමතක කරලා යන්නේ නැහැ. මරණයේදීත් ඕක Tamanට ආධාරකයක් විදියට පහන් කණුවක් විදියට උදව් වෙනවා. ඉතින් හැම කරදරයක්ම වෙන්න අරින්න. නිකන් කරදර එන එක හොඳයි කියලා හිතන්න. බලන්නේ කරදරේ මේ විවේකී තියනවාද කියලා. එහෙමනම් මේ ඉඳගෙන ඉන්නකොට විතරක් නෙමෙයි සක්මනේදී. සක්මනේ විතර නෙමෙයි එදිනදා වැඩවලත්. එදිනදා වැඩ විතරක් නෙමෙයි ගෙදර ගියාට පස්සේ නැත්නම් Taman ඉන්න පුරුදු පරිසරයට ගියාට පස්සේ ওই විවේකී අපෙන් පැහැර ගන්න පුළුවන් මාරේක් හරි බ්‍රහ්මේක් හරි දෙවියෙක් හරි යක්ෂයෙක් හරි ඉන්නවාද කියලා. තකතිරුකමට විතරයි පුළුවන් ඕක පැහැර ගන්න. Tamanගේ තකතිරුකමට තමන්ගේ තෘෂ්ණාවට ඕක පැහැරෙන්න පුළුවන්. ඒ දෙක අයින් කරාට පස්සේ මේක අයින් කරන්න බලයක් නැහැ. ඉතින් අන්න ඒක තහවුරු කරගන්න එක තමයි කල යුතු වෙන්නේ. Most venerable, what is the difference between the thoughtfulness and mindfulness in meditation? May the triple gem bless you. They are two different things. Thoughtfulness is you are creative, think, thinking. and uh, you are agitating your stream of consciousness. Mindfulness is whether you think or thinking happens, you just be aware. Emotionally not involved as such. So therefore, mindfulness is understanding things as they are, but the thoughtfulness is you are intentionally thinking you are a bloody idiot. All thinkers are bloody idiots But knowing that what is happening is leading to somewhere, but thoughtfulness leading to nowhere. It is completely scattering of your mind. So try to be mindful on thoughtful mind. ගරු ස්වාමින් වහන්සේගෙන් අවසරයි මා අතීතයේදී අවුරුදු ගණනාවකට පෙර භාවනා කිරීමට ආසාවක් ඇති වී කායානුපස්සනාව වැඩිීමේදී ශරීරයේ කොටස් ගැලවි ගැලවි බිමට වැටෙනසේ පෙනින. පය දෙක තුනක් පමණ කාලයක් භාවනාවේ යෙදී සිටීමට ආසාව ඇතිවිය. ඉන්පසුව සම්පූර්ණයෙන්ම මාගේ ශරීරය හා අවට සිටින සියලු දෙනාගේම ශරීර ඇටසැකිලි බවට පත් වී මාස 3ක පමණ කාලයක් පෙනීමෙන් පසුව කන් දෙකින්ම සැරවලේ ගලන්නට විය. ඒ නිසා අවුරුදු දෙකක පමණ කාලයක් වෙදකම් ගැනීමට සිදුවිය. නැවත අවුරුදු 10කට පමණ ගත වූ පසු භාවනා ක්‍රම අසන්නට ලැබුණු පරිදි නැවත නැවත භාවනා කරගෙන ගියමි. ඔබ වහන්සේගේ භාවනා උපදෙස් ලබාගත් පරිදි නැවත නැවත කිරීමෙන් ආනාපාන සතිය පටිභාග නිමිත්ත දක්වා කර ගියායින් පසුව හිත හිස් බවට පත්විය. මේ දිනයන්හි භාවනා කරන අවස්ථාවේදී සක්මනෙහි හා සක්මනේදී පාද දෙක ඊටමත් බරගතියක් ඇති වී එය මුලින් මුළු ඉක්මනින්ම සැහැල්ලු බවට පත්වී නූලක් දිගේ යන බව දැනුනි. මෙහි එන කෙනෙක් හෝ යන කෙනෙක් නැති බව වැටහුණි. අප ආනාපාන සතියේද ශරීරය සම්පූර්ණයෙන්ම නොදැනී පැයක පමණ කාලයක් රඳවා සිටීමට හැකිවිය. ඉන්පසු දින ඉන්පසු ඉන්පසු දින කිසිම දෙයක් කරගත නොහැකි විය. හුස්ම යනේන හැටි පමණක් බැලිය හැකි විය. හුස්ම ගන්න කෙනෙක් හෝ හෙළන කෙනෙක් නැති බව වැටහුණි. පසුදිනේ ශරීරයට හිත තැබීමෙන් පසුව සම්පූර්ණයෙන් ශරීරයේ කොටස් පස් බවට පත්වී කුඩා කුඩා කරත්තයකින් පස් ගොඩක් ගෙනියන බව පෙනින. නැවත පෙරේදා හවස සහ ඊයේ දිනේ සම්පූර්ණයෙන් ශරීරය තුල අමුතුම දෙයක් සිදුවින. එය වේදනාවකුත් නොව කුඩා දැවිල්ලක් සමග එය කියාගත නොහැක. නමුත් එම ස්ථානයේ නැගිට ගියායින් පසු කිසිම ප්‍රශ්නයක් ශරීරයේ ඇති වුණේ නැත. අද දින උදේ කාලයේ ආනාපාන සතිය වැඩූ කල ආලෝකයක සිත පිහිටා ගැනීමට පමණක් හැකි විය. ගරු ස්වාමින් වහන්සේ මේවා සියල්ලම භාවනාමය ලක්ෂණද. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා උතුම් නිර්වාණ නිර්වාණය ප්‍රාර්ථනා කරමි. මෙහෙම කරපුවා හරි අමාරුයි තෝරගන්න. මෑතකදීම කරපු හොඳම පරියන්කක විතර විතරක් තියෙනවනම් ඒක හරිය ලේසි විස්තර කරන්න. මේ ඉතිහාසයේ සිද්ධි එකිනෙකට කිසිම සම්බන්ධයක් නැතිව වෙන්න පුළුවන්. ඉතින් මේවා කියමනෙන් වෙන්නේ අහගෙන ඉන්නාගේ හිත අවුල් වෙනවා. නිසා කමඨාන් සුද්ධ කරනකොට කියනවා මේ මෑතකදී වෙච්චි හොඳම සක්මනතා හොඳ පරියන්කේ ලියන්න. ඊට පස්සේ කියන්න ඕන දෙයක් තියෙනවා කලින් ලියන්න පස්සේ ලියන්න. එහෙම නැතුව මේ කොවල් වට අරන් කියලා කියලා කියලා කියලා අවශ්‍ය කාරණාවට එනකොට මේ තේමාවේ රසය තේමාවේ උලුප්පා දක්වන ගතිය නැහැ. ඒක නිසා මේ සමහර විටක මේව භාවනාවේ අද්දකි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කොහොම හරි මුල් ටික කියනකොට පේනවා තමන්ගේ ශරීරයට ද්වේෂ සහගත තමයි කටයුතු වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට බලන්න වාඩි වෙලා සුවසේ සැහැල්ලුව සමමිතිකව සමබරව වාඩි වෙලා ඒ සැහැල්ලුව Tamanට දැනෙනවා කියලා. සක්මන් කරනකොටත් බලන්න මම මේ තම පොලවක වංගු නැති පොලවක ඇතිරිලි එළන ලද පොලවක වැලි හෝ මේ මේ ලනුපැදුරක් දාපු එක ඇවිදිනවා. කාන්තේ බරක් නැ මොනක්වත් සම්බරව ඇවිදිනවා. මට පුළුවන් මගේ ශරීරයට ප්‍රේම කරන්න. මේ ටික නැති වුණොත් ඔයාට සැකිලි පේනවා, සැරවක් කරනවා. ඔක්කොගෙම පේන තියෙන ද්වේෂයක් තියෙන. භාවනා කරනවා කියලා ඇඟට වද දෙන එකක් කරා. ඒක බොහොම සියුම යනවා. ඉතින් හිතනවා මේ උත්කෘෂ්ඨ භාවනාවක් කරන්නේ. නැත්තම් හොඳටම සීලය රැකලා තියෙනවා කියලා. නමුත් තියෙන්නේ ද්වේෂය. කරුණා කරලා මේ ඇඟ තමයි හොඳම යාළුවා බවටපත් කරන්න. හොඳටම මිත්‍ර වෙන්න. ඒකෙල් මේ ඇඟ ඉඳගත්tාම මොකද්ද මට දැනෙන්නේ? මේ සුවසේ වාඩි වුණාට පස්සේ හිතගෙන නැති බව දන්නේ කොහොමද? ඇවිදින්න නැති බව දන්නේ කොහොමද? ඇවිදිනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? කිසිම අතට බරක් ගන්න නැතුව තනි පොළොවක තම පොළොවක ඇවිදිනකොට එච්චරයි. ඒක නැති වුණොත් තමයි ඔය මේ අර ද්වේෂය තද බල ද්වේෂයක් නෙමෙයි මධ්‍යස්ථ ද්වේෂයක් තියෙන්නේ. ඒ නිසා පේන හරියක් වෙන්නේ ඇට තැකිලි පේන හරියක් තියෙන්නේ සරව මෙලේ කුණු ඔක්කොම. ඒ මොකද මේ ශරීරය දිහා බලන්නෙම නැද්දකින් පංචස්කන්ධය අනිච්චන් දුක්ඛං අනත්තං කේසා ලෝමානකා දන්තා තචෝන දකින්න දකින්න දකින්න දකින්න තමයි. බෞද්ධයට විතරයි ওই පිස්සුව තියෙන්නේ. හොඳට මතක තියාගන්න. බෞද්ධයට විතරයි ওই පිස්සුව තියෙන්නේ. අනික් මිනිස්සු ශරීරය අරගෙන බෙන්කෙලිනවා ප්‍රේම කරනවා. ඒක හොඳ වැඩක් හින්දා නෙවෙයි මම මේ කියන්නේ. මේ සක්කායේ කාය අනුපස්සී විරති. කායේ කාය අනුව බලන්න. මේක අසුරට බලන්නත් ඒවා සුබේට බලන්නත් ඒවා. නමුත් අපි දන්නේ කවදාකවත් කායේ කාය අනුව බලන්න. හැම කිනාම එක්ක මේක අසුබේට බලනවා. එක්ක සුබේට බලනවා. ඉතින් බලන දේ පේනවා. එච්චරයි වෙන මොකක්වත් නැහැ. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑද මේක අසුබේට බැලුවොත් අසුබේ පේනවා. සුබේට බැලුවොත් සුබේට පේනවා. ඉතින් කවදද අපි දැන් මේ අසුබේ බලන වෙලාවදී මම මේ ද්වේෂයෙන් ඉන්නේ කියලා කවද්ද තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ ශරීරයට ප්‍රේම කර කර මේක ආලිංගන කර කර ආලවට්ටම් කර කර නටනකොට මේ රාගෙන් වැටලා ඉන්නවා කියලා කොහොමද දැනගන්නේ? ඒක නිකන් හරියට මේ කැලණි ගඟේ ගලන වතුර බින්දුවක් මහවැලි ගඟට යනවා වගේ. කද්දාකත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අල්ලගත්ත දේ අල්ලගෙන යනවා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට එක පරියන්කක විස්තර ටිකක් මට කියනවනම් ඒ අනුව නම් කියන්න පුළුවන් ওই ගොඩාක් කරේමේ තියෙන සිද්ධි දාගත්තාම කොහේ යනවද මොනව කරනවද කියලා දන්නේ. ඒ නිසා කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ වල්පල් හැලි නෙවෙයි. ගම්බැදි ගම්මැදි හැලි නෙවෙයි. මම මූල කර්මත්තානේ මෙහෙමයි. මිනී කරා මට වැටුණ දේ මෙහෙමයි. ශක්මනේ මෙහෙමයි පරියන්කේ මෙහෙමයි කියලා මේ කෙනාට කැමති මේ කෙනා කැමතිද මම ওই විදිහට බැන්නට පස්සේ නම් කැමති නෑ නැති වෙයි. මේ මට එක පරියන්කයක විස්තර ටිකක් කියන්න. එතකොට මම කැමති ඒක විග්‍රහයට ලක් කරන්න. ඕනේ නම්. එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරනට අර දීලා තියෙන කොලේ බලලා ඒ කොලේ තියෙන විදිහට තොරතුරු ඉදිරිපත් කරන ගොඩක් තොරතුරු ඉදිරිපත් කරනවා නම් අදාළ නැති අනිවාර්යයෙන්ම නඩුව විසි කරන්න සිද්ධ වෙනවා. අදාළ තොරතුරු නැත් තියෙනවා නම් ටික දවසක් ලියනකොට Tamanටම Tamanගේ කමඨාන සුද්ධ වෙන තරම් ඒක පිරිසිදු ගුණයක් දෙනවා. ඒක නිසා පුළුවන් තරම් මේ කය මේ ඉඳගෙන ඉන්න කය, ඇවිදින කය දෙස ඒ තියෙන නුරුස්නාසුළු ගති, අසුබ ගති නැතුව ඒට පුළුවන් තරම් පහසු කණ්ඩික දීලා ඒකේ තියෙන පහසුව දැනුණට පස්සේ තමයි භාවනා පටන් ගන්න කියලා හිතන්නේ. එතකොට එන්න එන්න තමන් එක තමයි යාළු වීමක්, භාවනාත් එක්ක යාළු වීමක්, අරමුණත් එක්ක යාළු වීමක්, සතියත් එක්ක යාළු වීමක් වෙයි. මේක සතිය නෑ කියලා මං චෝදනා කරන්නේ නමුත් අර මූලික ඒ දෙස බලන දෘෂ්ටියකින් තමයි ගිහිල්ලා තියෙන්නේ. අසුබේ පැත්තෙන් වැඩි ගිහිල්ලා තියෙනවා කියන එකයි මගේ අදහස. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපේ මිනිසුන් සම්ප්‍රදාය තුල ජීවත් වන අය වේ. ඔවුන් සම්ප්‍රදාය තුලින් ඔබට යාමට දැඩි බියක් දක්වයි. බුදුන් වහන්සේ සම්ප්‍රදායෙන් ඔබට ගිය උත්තමයෙකි. එමෙන්ම ඔබ වහන්සේත් සම්ප්‍රදායෙන් ඔබට නියම බුද්ධ පුත්‍රයෙක් වශයෙන් ගමන් කරයි. මාහට නිසරණ වනයෙන් පිහිට වූ ඔබ වහන්සේගෙන් කමඨහන් ලබා ගන්නට ආකාරය පැහැදිලි කළ මැනව. දුරකථන අංකයක් දෙන්නේ නම් යහපති. ඔබ වහන්සේගේ ඉදිරි ගමනට තෙරුවන් සරණයි. මේක සම්ප්‍රදාය ගරු කරන්නේ නැතුව සම්ප්‍රදාය කඩන්න බෑ. ඒ නිසා සාමාන්‍ය විදිහට කමඨාන් සුද්ධ කරන්න. එතකොට මට නොම්බර දෙන්න පුළුවන්, ලව්ව පැයක්ක් පටන් ගන්න පුළුවන්. නැත්තම් නෑ මයි ළඟ කිසි ලව් එකක්. සාමාන්‍ය ක්‍රමේ බැරි නම් කොහොමඩක්වත් කරන්න. ඒ නිසා සම්ප්‍රදාය කඩපු හැම එකෙක්ම සම්ප්‍රදාය දක්ෂයෝ. ඒකල දැනගෙන තමයි කඩන්නේ. ඒ නිසා සාමාන්‍ය ක්‍රමයට කමඨාන් සුද්ධ කරන්නේ නැතුව මේ වල්පල් කියනොයි කියලා කියන්නේ කොහොමඩක්වත් ආවේග ජනකව කතා කරන කෙනෙක් මිසක්කා ඇති හැටි ඇති හැටිෙන් දැකලා කරන කතාවක් නෙවෙයි. වැඩක් නෑ ඌයි. ඌකට තමයි සම්ප්‍රදාය කියන්නේ. ඌ තිබුණට ඌ කතා කරන්න එපා. තම මම ආනාපාන කරනකොට මට දැන් වැටෙන්නේ මෙහෙමයි. කිව්වනම් ගන්න අපිට කතා කරන්න දෙයක් තියෙනවා. දැන් මේ දවස් හතරක් ඉඳලා යනකොට කියනවා මට කමඨාන සුද්ධ කරගන්නේ කොහොමද? ඒ තරමටම දුරස්ත කරගන්න හදනවා මේ ඉස්සලා කතාවල් වලින්. ඒ නිසා මේ තියෙන මේ ක්‍රමේ පිළිගන්න මේ තියෙන ක්‍රමේ වැඩ ගන්නවා නම් තියෙන පැයේ වාඩි වෙනවා තියෙන පැයේ සක්මන් කරනවා තියෙන පැයේ කමටහන් සුද්ධ කරනවා තියෙන පැයේ බණ අහනවා නම් ඉදිරි ටික විශේෂයක් කරන්න ඕනේ කාටවත් විශේෂයක් කරන්න ඕනේ අපි දීලා තියෙන මේ වැඩමුළු සංවිධායක සංවිධායකයන්ට දීලා තියෙන තොරතුරු අනුව කිසිසේත්ම මේ sannivedanයේ වසන් කිරිල්ලක් නැහැ මෙතන. පූර්ණ විනිවිද පේන ගතියක් තියෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයක් එක්කෙනකින් එන්න විදිහක් නැහැ. එහෙමනම් ඒ කියන්නේ සංවිධායක සංවිධායකවරියන් එක්ක තරහක් තියෙන කෙනෙක්. නැත්තම් ඒ අයි මේ මේ ස්පෙෂල් අනියන් ගෙම්බර් ඉල්ලන්නේ මොකද ගෙම්බර් වෙලාට ආපහු ඉවරනේ. ඒකට පඳුරු අඩුයි. ගෙම්බර් වෙලාට ගියාම පඳුරු 3 7 75 3 75. අනියන් ගෙම්බර් වලට රුපියල් 5ක් තියන්නේ. මේ මයිලා ගත්තේ එහෙමයි. ගෙම්බර් වෙලාවට එන්නේ අවසරයි ගරු කටයුතු නායක හාමුදුරන් වහන්ස චින්තාමය ඥානය දාර්ශනික පැතිවලට නොවට්ටාගෙන ප්‍රත්‍යක්ෂමය ඥානය කරා මෙහෙවන ආකාරය පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. තම වැරදිවලට ඉන්ද්‍රිය අසංවර පැවතුම් වලට තමා විසින්ම නිග්‍රහ කොට ගැනීම යන කරුණින් පවතින සතිය අවතක්සේරුකම් නොකර සිටීම යන්න බැහැර කර ගන්නා ආකාරය ගැන බැගෑ සිටින් පිළිතුරක් යදිමි. අසනීප අවස්ථාවලදී බැහැර පිළියම් සොයන්නට හදිසි නොවි එකල්හි සතිය නම් උතුම් ගුණය වඩාලන ආකාරයද පහදා දෙන සේක්වා. මම හිතන්නේ ඒක විශේෂයෙන් කියන දෙයක් ඇත්තේ නෑ හැම දේශනාවකදීම හැම කමඨාන් සුද්ධ කිරීමකදී කියනවා පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මේ චින්තාමය ප්‍රශ්න හසුර ගන්න කොහොමද කියලා මතක තියාගන්න ප්‍රත්‍යක්ෂයේ ඉස්සර වෙන තාකල් චින්තාමේ කීකරු. යම් වෙලාවක ප්‍රත්‍යක්ෂය යටපත් කරලා චින්තාමේ ඉස්සර වෙච්ච ගමන් නිකමට හිතනද ගුණා ඉස්සර වෙලා කරත්ත පිටිපස්සට යන තාකල් කරත්ත බඳින්න පුළුවන්. කරත්ත ඉස්සරහට දාලා ගුණා දැම්මොත් එහෙම පස්සට එනං ගමනක් නැහැ. ඒ නිසා කරත්ත විදියට ගන්න චින්තාමේ ඥාන ගුණා විදිර ගන්න ප්‍රත්‍යක්ෂ ඥානෙ නිසා ප්‍රත්‍යක්ෂ කියන්නේ නිතරම Taman ඉඳගෙන ඉන්න බව. පිරිසිඳ බලන්න පුළුවන් Tamanගේ කය පේන තෙක් අහලේ තියෙනවනම් බාන වැරදිලා නැහැ. චින්තාමය ඥාන තියෙනවා නමුත් ඒක කී කරු. යම් වෙලාවක Tamanට ඒක මතක නැති වෙලා ගියා නම් ওই පෙනිච්ච දෙයක් අහපු දෙයක් දිගේ හිතවිලි ගියා නම් එහෙනම් මතක තියාගන්න ප්‍රත්‍යක්ෂයටපත් වෙලා චින්තාමය ඉස්සර වෙච්චාම කරත් ඉස්සර වෙලා තියෙන. ඒකට ගමනක් නැහැ. ඉතින් අනිත් ඒවා නම් මම හිතනවා මේ විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ඒ තමන්ගේ ඉන්දිය සංවරය පිළිබඳව තමන් දෙස්ති ගන්න හැටි සතියට උදව් කරන හැටි මම හිතන්නේ මේ මෙතෙක් කරපු දේශනාවල පටිගත කරපු පටියක් හම්බ වෙනවා යනකොට ඔය මේ අහපු ප්‍රශ්නේ මානසිකත්වයේ ඇතු නැවත අහන. අහනකොට අරකින් වෙනදාට වැඩි තොරතුරු තමයි ලැබෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට දරුණු හීන පෙනේ. මේ කාලයේදී භාවනාව දියුණු වීමේදී ක්ලේශයන් උඩට පැමිණේ. එසේ එන්නේ සිත මෙල්ල කිරීමට යන නිසාද? කරුණාවෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. දෙකක් තියෙනවා. එකක් තමයි කැලේ ඉන්න මීහරකා කුළු මීහරකා කැලේ ඉන්නකම් කලබල කරන්නේ. ගෙනල්ලා ගමේ බැඳගත්ත ගමන් එක පාරටම කුළු ගති පාන. මොකද ඌ ශිෂ්ටාචාරයේ ඉඳලා නැහැ. ඉතින් වගේ අපේ හිතත් අර කාම ධාතුවේ ඉඳලා රූප ධාතුවකට හිත තිබ්බ ගමන් කුරුලෙක් ගෙනලා කූඩුවකට දැම්මා වගේ මීහරකෙක් ගෙනල්ලා කැලකුළු හරි මීහරකෙක් ගෙනලා ගම්මැද්දාවේ බැඳගත්තා වගේ වල්ලලියෙක් ගෙනල්ලා බැඳගත්තා වගේ එහෙම එකක් තියෙනවා දෙවෙනි එක තමයි ඒක භාවනා ආරම්භය කියන එකක් භාවනා කරගෙන යනකොට භාවනා හරි ගියා නම් තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙන කර්ම සේරම ඉක්මනට ඉක්මනට එන්න පටන් ගන්නවා දුක් කරදර පීඩා එන්න පටන් ගන්නවා මොකද ආයුධ අතේ තියෙනවා එහෙම කඩිනම් පියවරක් කරලා තමයි සෝවාන් ආදී මාර්ගඵලයකට යන්න පුළුවන් වෙන්නේ ඒකේ සාමාන්‍ය ක්‍රමයට ගෙවලා ඉවන්න බැරි තරම් තියෙනවා අපි ගාව මාර්ගඵලයකට කිට්ටු කෙරුවා නම් කඩිනම් ක්‍රමයකට අරව ගෙවන් ගෙවන් කරගෙන කරන්න හැබැයි Tamanට තේනවා අසාධාන විදිහට බැනුම් අහන්න වෙනවා අතනීප වෙනවා ලෙඩ රෝග එනවා පීඩා වෙනවා නමුත් සතිය කැඩෙන්නෙත් නැහැ දරා ගන්න බැරි තත්ත්වකුත් නැහැ ඒක නිසා සරුවච්චන්සේ සඳහන් කළා තියෙනවා ඒ භාවනා කරනකොට වැඩිපුර කරදර එන්න පටන් ගත්තා නම් ඒතිෙදි සතිය කැඩලා නැත්තම් ඒ කියන්නේ මේ ජීවිතේ පැහැදිලි වෙනසක් අන්තිම භවිකෙක් කියන්නේ අරහත්වයට උත්සාහ කරනවා එහෙම නැත්නම් මේ ගනුදෙනු පියවන්න හදනවා අවුරුද්දේ මුදල් වර්ෂය ඉවර වෙන්න කිට්ටු වෙනකොට accounts check කරන ඔක්කොම auditing යන පටන් ගන්නවා එතකොට එන්න පටන් ගන්න හැබැයි සතුටක් තියෙනවා ඔය මොන කරදර දුක් පීඩා අසාධාරණ දේවල් ආවත් සතිය කැඩෙන්නේ නැහැ කියලා. ඒ නිසා එතකොටත් එනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු මේක කියන්නේ මේ හොඳ වැඩ කරන්න ගියාම මාර් බල වේග වැඩි වෙනවා කියලා. ඒක නිකන් ලාමක වැඩි. ඒක ප්‍රකාශය. එහෙම වැඩි වෙන්නේ භාවනායේ දක්ෂකම නිසා. ඒ වගේම අර කැලේ ඉන්න කුළුමිහරකා ගමට ගෙනියන්න ගිය නිසයි මේක තියෙන්නේ. ඒ නිසා කුළුමිමක් කුළු වෙලා ඉන්න තාක්කල් උගේ කරදරයක් නැහැ. ඉතින් මේ දෙකම වළංගුයි කියලා මතක තියාගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී පළමුව වම දකුණ සිහි කරමින් භාවනාවේ යෙදෙමි. පසුව পায়ට දැනෙන ස්පර්ශයන් වෙත හිත යොමු කරමි. එවිට සිනිඳු වැලි බොරළු කැට තෙත වියලි වැලිවල ස්පර්ශය දැනේ. පර්යංක භාවනාවේදී පළමුව හුස්ම වෙත අවධානය යොමු කළෙමි. එවිට හුස්ම හුස්ම නාසයට ඇතුල් වීමත් පිටවීමත් හුස්ම පිටවින විට උඩුතොලේ හැපීමත් දැනුනි. ටික වේලාවකින් මගේ හිත කය වෙත යොමු විය. දැන් මා වාඩි වී සිටිනවා යයි මෙනෙහි කෙලිමි. පසුව සිත විසිරී ගියේය. ටික වේලාවකින් මගේ සිත හදවත ගැහෙන්නා ශබ්දයේ වෙත යොමු විය. ටික වේලාවකින් එය නැසී ගියේය. පසුව විදුලි පංකාව කැරකෙන ශබ්දයට හිත යොමු විය. ඉන්පසුව සිත විසිරී ගියේය. මේ අයුරින් පැය භාගයක් භාවනාවේ යෙදීමට හැකි විය. ස්වාමින් වහන්සේ යස සක්මන් භාවනාවේදී මෙන් මෙන්ම පර්යංක භාවනාවේදීද සතිය හොඳින් නැති බව දැනේ. ඒ අවස්ථා දෙකෙහිම නල්ල මැද හිරිවැටි ඇත්තාක් මෙන් දැනේ. භාවනාව පුරාවට මෙය පවතී. ස්වාමින් වහන්සේ මෙසේ වීමට හේතුව කුමක්ද? මගේ භාවනාවේ මග නිවැරදිද? මෙය පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. තෙරුවන් සරණයි. මේක එක වාක්‍යයයි තියෙන ඔක්කොටම උත්තර සපේන මේ දිගටම මට සතිය තියෙනවා. මෙදී එහෙමනම් ඒ අනික් මොකක්ක සලකා බලන දෙයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ මේ සතිය මෙච්චර තියෙන එක තව ටිකක් වැඩි කරන්න මොනවද කරන්න අන්තිකේ සතිය තියෙන වෙලාවේදී පේන අරමුණේ වැඩි විස්තර බලන්න මොකද්ද කරන්න ඕන. අඩුපාඩුකම් නැතුව නෙවෙයි. නමුත් මේක හොඳට ඕම ඉදිරියට යන්න පාර හැදිලා තියෙනවා. ඒ වාක්‍ය ලියන්න තරම් පිරිසුදුවක් තිබිලා තියෙනවා. ඒ නිසා ඒක වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? වැඩි කර ගැනීම ක්‍රම දෙකක් තියෙනවා ප්‍රමාණීය සහ ගුණාත්මය. සතියින් ඉන්න වෙලාව වැඩි වෙන්න බලන්න සතියට ගොදුරු වෙන අරමුණ විස්තර ඉදිරිපත් කරන්න. එතකොට Tamandම තේරෙයි මේ ගහට පොහොර වතුර වැටෙනකොට ගහ වැවෙනවා. ආන්නේ වගේ වර්ධනයක් Tamandම දැක් ගන්න පුළුවන් වෙනවා සතියට අනුග්‍රහ කරනකොට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාව කරන විට උඩ සිට පහළට ආලෝක ගින්නක් පැතුරුණු අතර එය ක්‍රමයෙන් වැඩි වූ නිසා මා S2 ඇරිය අතර එම අවස්ථාවේදී ඔළුව කැරගෙන නිසා විවේක ගත්ෙමි. ඉන්පසු මද වේලාවකින් මගේ සතිය පුළුල් වූ අතර මා ඊටමත් කාර්යක්ෂම විය. එමෙන්ම මාගේ ඉන්ද්‍රියන්වල සංවේදීතාවය වැඩි විය. මා භාවනාව ආරම්භයේදී පద్මාසනයේ සිටියේය. එමෙන්ම ඊතා හොඳින් මූල කර්මස්ථානයේ සිටීමි. තෙරුවන් සරණයි. සියලු සත්වයන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. හොඳයි. ඒ බව ලෑස්තිලා යන්න. එතකොට ඔච්චරවත් විලෝපන වෙන්නේ නැතුව ඕක තමන්ගේ අයිතිට බුද්ධියට සින්න කරගන්න පුළුවන්. ලෑස්තිලා යන්න අර පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. අතිගරු ස්වාමින් වහන්සේ මම දැන් මෙතන ලෙස කයට සිහිය පිහිටුවන අයෙක්මි. අවුරුදු දෙකක පමණ කාලයක කාලයක ආනාපාන සති පුහුණුවකින් පසුව කෙලින්ම කයට සිහිය පිහිටුවීමේ හැකියාව ලදිමි. දැන් මේ ආකාරයෙන් කරගෙන යන විටදී මාහට මේ ආකාර වූ අත්දැකීමක් ඇත. එනම් මුල් කාලයේදී රළු ආනාපානයට සිහිය තැබීමටගත් උත්සාහයේදී ආනාපානය හා මනසේ අරමුණු ලෙස වරින් වර විඥානය මාරු ඒ ඒ අනුපාතයෙන්ම දැන් ඒ අනුපාතින්ම දැන් කයට සිහිය හා මනසේ අරමුණු වලට සිහිය ලෙස ඇතිවීමයි. දැන් සතිය පෙරට වඩා බලවත් බව පෙනේ. මනසේ අරමුණු වලට සිහිය යන විටදී ඒවා සිහියෙන් දුටුවත් ඒ අරමුණු ආරම්භය දැකීම තවම මද බවක් පෙනේ. ඒවායේ මැද අග නම් හොඳින් හසුවේ. නැවත කයට පැමිණීමද ඊට සාර්ථකයි. මෙම අවස්ථාවේ සිටන විට භාවනාව ලෙස කළ යුත්තේ එක කයේ සිහිය ඇති විට කයේ කයේත් මනසේ අරමුණු ඇති විට මනසේත් සිහිය පවත්වමින් ඔහි බලා සිටීමද නැත්නම් ඒ වායේ අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කිරීමද දෙක එසේ නොමැතිනම් උත්සාහ උත්සාහයෙන් කයට සිහිය පැවැත්වීම වැඩි කොට කයේ දකින වෙනස් වීම ඔහි බලා සිටීමද ඒවා පංචස්කන්ධය ලෙස මෙනෙහි කිරීමද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දැකීමද ඔබ වහන්සේගෙන් ඕදනක් নমස්කාර පූර්වකව පිළිගනිමි. ඔබ වහන්සේට නිරොක් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා. යෝජනා කළ තියෙන වෙයි නම් මේ ඉතර අනුමත කරන දෙයක් නැහැ. මොනවාවත් දාන්න එපා. නමුත් මතුවෙන හිතට මතුවෙන අරමුණු වල මුල දැක ගන්න තාම බැරි වුණයි කියලා තියෙන කාරණාව ගැන සලකලා ඒ මුල දැක ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ සඳහා කරන්න තියෙන්නේ පමා වෙන්න එපා. අප්‍රමාද වෙන එක තව කරන්නේ අරමුණට සමීප වෙන එක පමා වෙන්නේ නැතුව මට දැන් පේන්නේ මැදයි යගයි මට පුළු මේ යම් ආකාරයකට භාවනා කරොත් යම් ආකාරයට සතිය පිහිටියොත් යම් ආකාරයකට අප්‍රමාදී වුණොත් මට මුල දැක් ගන්න පුළුවන් නැත්නම් මුල දිහාවට අවධානය යොමු කරන්න පුළුවන්ද ඒක විතරයි කරන්න තියෙන්නේ අනික යෝජනා කරලා තියෙනව නම් එච්චර ඥානාන්විත නෑ වගේ මට පේන්නේ අපිට තියෙන විනාඩි 30ක විතර 20ක විතර කාලයක් ඉතුරු වෙලා වෙන කාට හරි තියෙනවා නම් නැත්නම් කල්තබ ප්‍රශ්නට උත්තර බඳින්න කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ කාලය සක්මන් භාවනා සඳහා ගන්න පුළුවන්. දැන් එහෙමනම් විශේෂ ප්‍රශ්නයක් නැත්තම් අපි මේ කාලය ගන්නවා විනාඩි 15ක 20ක පමණ කාලයක් තියෙන වැඩිපුර ඒත් එක්ම සක්මන්ට යෙදිලා අපි තුනට නැවත රැස් වෙනවා සාමූහික භාවනාව සඳහා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.